තතෝ සම්මා සම්බුද්දස්සේ උත්තං හේතං මහරජේ තේන භගවතා ජානතා පස්සතා රහතා සම්මා සම්බුද්දේන හිත තුම්මේ භික්කවේ ඉන්ද්‍රියේසු බුද්ධද්වාරෝ හෝති චක්කුණා රූපං දිස්වාමා නිමිත්තක් ගාහි හෝති මහා නිමිත්තක් ගාහි අහුවත්ත මා නානුභ්‍යංජනං යත්වාදි කරණේ තං චංකුන්ද්‍රියං අසං උතං විහරන්තං අවිජ්ජා දෝමනස්සා පාපකාං අකුසලා අන්වාස වේයොං තස සංවරාය පටිපජ්ජත සක්කත චක්කුන්ද්‍රියං චක්කුන්ද්‍රියේ සංවරං ආපජ්ජතාති තී ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි මේ නිවාදී උපාසක මහතුරු සම්බන්ධ කරගෙන පවත්වාගෙන ලබන ධර්ම දේශනාවට නැත්නම් ධර්ම දේශනා මාලාවට අපි මාත්‍රකාවසෙන් තියාගත්තේ සංයුත්ත නිකාය මහා වග්ගයේ බහපති වර්ගයට අයිති පින්ඩෝල භාරද්වාජ සූත්‍රයයි. අපි මේ වෙනකොට මේ පින්ඩෝල භාරද්වාජ සූත්‍රයේම ඉදිරිපත් කරගෙන දේශනා වාර තුනක් පහු කරලා තිනවා. අද මේ හතරවෙනි දේශනා වාරයටයි මේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ඉදිරිපත් කරගත්තේ ඒ භාරද්වාජ පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේගේ තුන්වෙනි උත්තරේ. තුන්වෙනි උත්තරේට අදාළ pāli වාග්මාලාව. ඊට ඉස්සෙල්ලා තමයි ඒ රජතුමා ඒ එකම ප්‍රශ්නය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් කුළු ගන්නමින් තද ගන්නමින් මේ ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරා. ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ ಭಾರದ್ವಾජයේ ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේලා මේ කලු කෙස් සහිතව භද්‍ර යවවන වයසේ ජීවිතේ පටම යාමයේ කාම ක්‍රීඩා පිළිබඳ කිසිම හැඟීමක් නැතුව මේ පිවිසුරු පිරිසිදු Brahmacharya දිගට පවත්වන්නේ කොහොමද කියන එක. ඒක පිළිබඳව ඒ ඇති ආශ්චර්යත්වය ඒ රජතුමා පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේගෙන් විමසනවා. ඒ කියන්නේ පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ එතකොට ඒ කියන කලු කෙස් සහිත ජීවිතයේ පටන් වයසේ භද්‍ර යෞවනයේ ගත කරන මේ යාව ජීව ජීවිතයේ අතීතක් Brahmacharya රකින්නේ ඒක දිගට පැවැත්වීමේ දක්ෂ ඇති කෙනෙක් බව රජුරොණ්ඩ විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ ළඟටපත් වෙනවා. ඉතින් මතක් කර ගැනීම සඳහා අපි මුල් දේශනාවල ගත්ත මුල් උත්තර නැත්නම් මුල් ධර්ම මේ ඒ මේ වචන හුවමාරු. එහෙම නැත්නම් ඒ සාකච්ඡා දෙබස් ඉදිරිපත් කරගත්තොත් ඒකට මුලින්ම භාරද්වාජ ස්වාමීන් වහන්සේ මතක් කළේ ඒ මාතුමත්තිසු මව් හා සමාන වයස ඇති කෙනෙක් දැක්කොත් අපි මව්යන් හැඟීම ඇති කර ගන්නවා භගිනිමත්තිසු සහෝදරියක්ගේ වයස ඇති කෙනෙක් දැක්කොත් අපි සහෝදරිය කියන සංඥාව ඇති කර ගන්නවා ධීතුමත්තේසු ධීතු සංඥාය දුවක් හා සමාන වයසක කෙනෙක් වුණොත් දරුවක් කියලා දුවය කියන හැඟීමෙන් ඇති කර ගන්න නිසා අපි රාගය වෙනුවට ඥාතිකම ඉදිරිපත් කරගත්තාම අපට ඒ Brahmachariයට බාධාවක් වෙන්නේ නැහැ කියලා. ඉතින් එතකොට රජුරෝ ඒක මේ ස්වාමීන් වහන්සේ කෙරෙහි ගෞරවය ප්‍රකාශ කළත් උත්තරයට සතුටු වෙන්නේ නැහැ. ස්වාමී රජුරෝ කියනවා මේ ස්වාමීන් වහන්සේ ඔය රාගය එහෙම මේ නෑදෑකමට සලකන එකක් නෙවෙයි. මව්හා සමාන වයස කෙනෙකුට වුණත් ලෝභ හිත පහළ වෙනවා. සහෝදරිය හා සමාන කෙනෙකුට වුණත් ලෝභ හිත පහළ වෙනවා. දුවක් හා සමාන පුංචි දැරියකට උනත් ලෝභ හිත පහළ වෙනවා. ඒක නිසා ඒකෙන් නම් ඔය තරම් පිරිසුදු Brahmacharyaක් මුළු ජීවිතේ පුරාම රකින්න පුළුවන් වෙයි කියලා සහතික කරලා කරනවායි කියන එක මම පිළිගන්නලා ඇති නැති බව අර ප්‍රතිපුත්‍රයෙන් සඳහන් වෙනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ මතක් කරනවා උත්තං ඒතම් මහරජ තේන ජානතා භගවතා පස්සතා රහතා සම්බුද්ධේන ඇයි මහරජා මේ අපේ සරුවච්චන් වහන්සේ ඒ සියල්ල දන්නා වූත් දක්නා වූත් අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට මේ දෙතිස් කුණප වශයෙන් මේ ශරීරය දිහා බලන්නේ එතකොට මේ ආදීනව සංඥා නැත්නම් අසුබ සංඥාව මතු කරගන්න පුළුවන් ය. ඒකෙමුත් ඒකෙන් තමයි අපි එතකොට අර වගේ අදහසකින් කරගන්න බෑ නම් බරපතල රාගයක් આવොත් නතර කරන්න කියලා. එතකොට මේ අදහසත් හොඳට අහගෙන හිටපු රජතුමා මතක් කරනවා ඔය මේ පුරුෂයෙකුට ස්ත්‍රී ශරීරයේ ස්ත්‍රියකට පුරුෂ ශරීරයේ ඔය කියන කුණප කොටාස බැලුවත් අසුභ සංඥාව නෙමෙයි වෙන්නේ සුභ සංඥාවයි. යම් ආකාරයකට ස්වාමීන් වහන්සේ කලින් වඩන ලද කාය භාවනා නැත්නම් කය පිළිබඳ සංවරයක්, වචනේ පිළිබඳ සංවරයක්, හිත පිළිබඳ සංවරයක් ඇති කෙනෙකුට නම් ඔබ වහන්සේ ඔය කියන විදිහට දෙතිස් කුණක් පැත්තට මේක පෙරලා ගන්න පුළුවන් වෙයි. නමුත් එහෙම කය වචන හිත සංවර කරගත්තේ නැති සීලය නැති කෙනෙකුට ඔය මේ අසුබ දර්ශනය නැත්නම් අසුබ වශයෙන් බැලීම සාර්ථකත්වයක් වෙයි කියලා මම හිතන්නේ නැහැ කියලා. එතකොට ඒ ඒතෙන්දි රජුරෝ ඒ තමන්ගේ අත්දැකීමත් එකතු කරනවා නැත්නම් දැනුමත් එකතු කරනවා ඒ දෙතිස් කොටාස භාවනාව හොඳයි කලින් හිත හදාගත්ත කෙනෙකුට. කලින් හිත මේ තනවා වඩාගෙන නැත්තම් සූදානම් වෙලා ශීලයෙන් කාය සංවර, වචී සංවර, මනස් සංවර තියෙන කෙනෙකුට මේ දෙතිස් කොටාස භාවනාව නිතර යෙදී ඉන්න කෙනෙකුට නම් දකින්න දෙයක් අසුබෙට හරව ගන්න පුළුවන් නැති වුණොත් ඒ වගේ කලින් සූදානම් කරගත්ත සීලයක් ආය සංවරයක් වචී සංවරයක් මනෝ සංවරයක් නැති කෙනෙකුට ඒ තත්ත්වයක් ආවට පස්සේ ඒ මත බෑ ඇවිස්සුනාට පස්සේ ඒ මතින් බෑ ওই අසුබ සංඥාව ගන්න. ඊට පස්සේ අහනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාගේ ඔය සියල්ල දන්නා වූ දක්නා වූ අරියත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙන ක්‍රම කියලා දීලා නැද්ද කියලා. අන්න ඒ ඇහුව ප්‍රශ්නෙට තමයි මේ අද අපි ඉදිරිපත් කරගත්ත උත්තරය. ඒ ඒක දීර්ඝ උත්තරයක් මම මේ ධර්ම මාත්‍රකාවට නැත්නම් ධර්ම දේශනාවට මාත්‍රකා කිරීමක් වශයෙන් එකෙන් කොටහක් ඉදිරිපත් කළේ. එතනදී තමයි ඒ භාරද්වාජ ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ මුත්තං හේතම් මහරජ තේන භගවතා ඥානතා පස්සතා අරහතා ධම්ම සම්මුද්දේන. මහරජේ භාග්‍යතුන් වහන්සේ කියන ලද්දේමයි වදාරන ලද්දේමයි ඒ භාග්‍යවත් වූ දන්නා වූ දක්නා වූ අරියත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට එසේ කියන ලද්දක් තියෙනවා මොනවාද? ඒතතුම් මේ භික්කවේ ඉන්දිරි උත්තද්වාරෝ විහෙරත. මහණෙන් තෙපි ඉඳුරන් කෙරෙහි වැසු දෝරවල් සහිතව ඉන්ද්‍රයන් පිළිබඳව සංවරයෙන් යුක්තව වසව්. ඒක තමයි මේ අර වෙන විදිහකට කියනවනම් අර රජ්ජුරෝ කියාපු තාලෙට දෙචිස් කොටාස භාවනා කරන්න ඉස්සර වෙලා සංවරයක් ඇති කරගෙන තියෙන්න ඒ සංවරය ඇති කරගෙන තිබුණා නම් සූදානම් ශරීරයක් තිබුණා නම් ඔය කියන විදිහේ අර කාම දර්ශනයක් දස්සන කාමයක් ඇති වුණාට පස්සේ ඒ વિશે Tamanට අරසාව සලස ගන්න පුළුවන්. ඒ නිසා ඒ අර ගිය පාර උත්තරයටත් යම් ආකාරයකින් සම්බන්ධ කරන්න පුළුවන්. ඒක භාරද්වාජ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන අවස්ථාන කූලව අපිට පුත්‍රජානන් වහන්සේ මතක් කරලා තියෙනවා මහණෙනි ඉඳුරන් පිළිබඳව බුත්තද්්වාරෝ වැසූ වසන ලද දොරවල් සහිතව දොරටු ආරක්ෂා සහිතව දොරටු පාලයන් දාලා වහන්න අරින්න පුළුවන් දොරටු ඇතුව මේ ඉඳුරන්. කියන්නේ ඇහැ කන නැහැය දිව කය මන කියන මේ සලායතන පංචේන්ද්‍රිය ගුත්තද්්වාර සහිත වෙන්නේ කියලා. ඊට පස්සේ ඒක ඒක තමයි සාමාන්‍ය කෙටි උත්තරේ. නමුත් අපි භාවනා කරන මේ උදේනි මහරජුරෝ නගන ප්‍රශ්නයෙන් නිතර පෙළෙන නැත්නම් ඒක ඒක නිතර ඉදිරියෙන් තියෙන කෙනෙක් වශයෙන් යෝගාචරයක් වශයෙන් අපිට අවශ්‍ය මේ අත්දැකීම් කොටහ නැත්නම් මේ කියන මූලධර්මයේ ක්‍රියාවත් කරන හැටි මේ වෙලාවේදී භාරද්වාජ ස්වාමීන් වහන්සේ මේ සූත්‍රයට එකතු කරනවා බුද්ධ වචනයමයි. බුද්ධ වචනේ සීපත් කරනවා චක්කුණා රූපන් දිස්වාන නිමිත්තක් ගායි හෝති අහුවත්ත. චක්කුණා රූපන් දිස්වා මා නිමිත්තක් ගහිනව අහුවත්. ඇහෙන් රූපය දැක එහි නිමිති ගැනීමෙහි යෙදෙන්න එපා. ව්‍යවෘත වෙන්න එපා. මානු ව්‍යංජන ගායිතෝ හෝති. අනු ව්‍යංජන වශයෙන් ව්‍යංජන අනු ව්‍යංජන වශයෙන් ඒ රූපය රස විඳින්නට යන්න එපා. එතකොට යත්වාදි කරන මේතං චක්කුන්ද්‍රියං අසංගතං විහරන්තං අවිජ්ජා දෝමනස්සා පාපක ධම්මා අන්වාස වේයෝ. යම් ආකාරයකින් ඉන්ද්‍රයන් පිළිබඳව නැත්තම් චක්කුන්ත්‍රය පිළිබඳව අසංවතං විරන්තං ඇහැ සංවෘත භාවයක් නැතුව ඇහි සංවරයක් නැතුව චාරයක් නැතුව විහෙරි වාසය කිරීමෙන් යම් අභිජ්ජා දෝමනස දැඩි ලෝභයක් හෝ දොම්නසක් කියන ද්වේෂයක් කියන පාප අකුසල ධර්ම ඒ පුද්ගලයාගේ හිත වතාහෙලයිද තස්ස සංවරය ප්‍රතිපජ්ජත ඒක එහෙම නොවන තාලෙට සංවරයේ පිණිස පිළිපදිව්. රක්කත චක්කුන්ද්‍රිය. ඒක තමයි මේ චක්කුන්ද්‍රිය ආරක්ෂා කරනවා කියලා සඳහන් කරන්නේ චක්කුන්ද්‍රිය සංවරාය ආපජ්‍යත. එහෙම සංවර වෙලා නැත්තම් අන්නේ සංවරයේ පිළිබඳව කටයුතු කරව. එහෙම කටයුතු කිරීමෙන් අර නොකිරීමෙන් පහළ විය හැකි මේ පාපක ධර්ම වෙන අභිජ්ජා දෝමනස්ස දුරු කිරීමට කටයුතු සිද්ධ වෙනවා. ඉතින් මේ කියන්නේ අර කියන තාලෙට රාග අරමුණක් ඉදිරිපත් වෙලා එයින් කාමයෙන් රාගයෙන් තෙත් වෙලා තින්න තත්වයක් නෙවෙයි. නිතරම කල්ැතුවම බුදුහාමුදුරුවන්ගේ මේ භාරද්වාජ ස්වාමීන් වහන්සේ වගේ භත්‍ර යවුණේ ඉන්න ස්වාමීන් වහන්සේලාට විතරක් නෙවෙයි කාටත් ඉදිරිපත් කරන ලද පොදු උපදේශ මාලාව. ඉන්ද්‍රිය සංවරය කියලයි මේකට අපි කියන්නේ. මේ ඉන්ද්‍රිය සංවරය සීල මට්ටමක් තියෙනවා සමාධි මට්ටමක් තියෙනවා විපස්සනා මට්ටමක් කියනවා සීල මට්ටමේ නම් ඒවා මේ නැති ඒවා නොදකින අරඤ්‍යගත රුක්ඛ මූලගත සීනාසනාගත ශුන්‍යාකාරගත වෙනකොට මේ ඇහැ ඇහැට රූප නොපෙන්න කනට ශබ්ද නාසා වචන කතා නොකර ආදී වශයෙන් ඒ කාම අරමුණු වලින් වෙන්ව වාසය කිරීමෙන් කාය විවේකය දීලා සීලය ආරක්ෂා කරන්න පුළුවන්. ඊගාට සමාධියේදීත් පුළුවන් තරම් ඒ නීවරණ ධර්ම වශයෙන් කාමච්ඡන්දේ ව්‍යාපාදේ මෙතන පෙන්වන්නේ අභිචාදෝමනස කියලානේ. ඒ අරකේ නීවරණ ලයිස්ට් එකේ මුලින්ම තියෙන කාමච්ඡන්ද ව්‍යාපාද ඇති වෙනකොට ඒ ඇති නොවීම පිණිස ඇති වෙනවා නම් ඇති නොවීම පිණිස පරිඋත්ථාන කෙලෙස් ඇති නොවීම පිණිස මේ සමාධි අනුග්‍රහිතය සප්පාය කරුණු සැපීමෙන් කර්මස්ථාන භාවනාවක් කිරීමෙන් කර්මස්ථානිකේ හිත පුරවා තබා ගැනීමෙන් පුළුවන් වෙනවා මේ මේ ඇහෙන් ව්‍යංජන අඩු ව්‍යංජන ගැනීම වශයෙන් රස විඳීම වශයෙන් ඇති වෙන්න පුළුවන් අභිජ්ජා දෝමනස්සා පහ කරන්නේ ඊට වැඩිය බොහෝම සෙල්ලක්කාර ක්‍රමයක් ඊටත් වැඩිය බොහෝම මේ රැඩිකල් ක්‍රමයක් තමයි විපස්සනා වෙදී තියෙන්නේ විපස්සනා වෙදී මේ ක්‍රමය අර උදේන රජුරුවන්ගේ වාක්‍ය වගේ තමයි සූදානමින් තියෙනවා නම් මේක දැනගෙන ලැහැස්ති වෙලා ඉන්නවා නම් සමත ක්‍රමය සාර්ථක වෙනවා විප සමාධි ක්‍රමය සාර්ථක වෙනවා සීල ක්‍රමය සාර්ථක වෙනවා මේ ක්‍රමයේ දන්නේ නැතුව විපස්සනා සූරකම නැතුව හුරුබූටිකම නැතුව සමතයෙන් මේක රැකගෙන හිටියට යම් වෙලාවක ඒකට සුදුසු පරිසර සප්පාය නොවන අසප්පාය තත්ත්වකටපත් වෙලා ඒ සමතය වැටුනොත් සමාධිය කැඩුනොත් සම්පූර්ණ තිබුණටත් වැඩිය අමාරු තත්ත්වකටපත් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම සීලවන්තව ඒ කාම දර්ශන නැති විවේක පරිසරයක සිල් රැකගෙන හිටියට ඒ පුද්ගලට බැරි වෙලා හරි ඒ කාම දර්ශන සහිත ප්‍රදේශයකට ගිහිලා දර්ශන කාමයේ පහළ වුණොත් සීලය කැඩලා යනවා. සීල රැක ගන්න බැරුව යනවා අසරණ තත්ත්වයකටපත් වෙනවා. ඒ මොකද මේ විපස්සනාමේ සූදානමක් නැති කෙනා. ඉතින් විපස්සනාමේ සූදානමක් විතරක් නෙමෙයි විපස්සනාමේ දක්ෂකමක් ඇති කෙනෙක් වුණොත් ඒ පුද්ගලයාට ඒ තර්කයෙන් පෙන්වන්න පුළුවන් ඒක ඇත්තට අනිවාර්යයෙන්ම පෙන්විය යුතු ධර්මයක් නෙවෙයි. නමුත් තර්කයෙන් පෙන්වන්න පුළුවන්. මේකෙන් සූරකමක් ඇති වුණොත් සිල් රැකීම සඳහා ආරණ්‍යයකටම යා යුතු නැහැ. ශූන්‍යාගාරයකටම යා යුතු නැහැ. රුක්ක මූලයකටම යා යුතු නැහැ. මේ පුද්ගලයාට කාම දර්ශන සහිත තැනත් රහිත තැනත් දෙකේදීම යම් ආකාරයක ආරක්ෂාවක් ගන්න පුළුවන් කාම දර්ශන සහිතන තිතිස් කොට්ටාස වශයෙන් සලකලා හෝ ඥාතිත්වයේ සලකලා හෝ යම් ප්‍රමාණයකට ඒ සිල්පත කැඩෙන්නේ නැතුව සමාධිය කඩා ගන්න නැතුව රැක ගන්න පුළුවන්. ඒකට හේතුව මොකද? මේ විපස්සනාමය පන්නරේ නිසා. මේ විපස්සනාමය සූර භාවයේ නිසා. ඒ නිසා මේ විපස්සනාමේ සූර භාවය අන්තිමට පෙන්වන ගැඹුරම දේ වශයෙන් පෙන්වාට මොකද? ඒක ඔක්කොටම වැඩිය අඩියෙන්ම ඉඳගෙන. සෑම තැනදීම කටයුතු කරන දෙයක් නිසා මේක ඉස්සල්ලාම තිබිය යුත්තක් විදිහටයි ප්‍රායෝගිකව පේන්නේ. සූත්‍රේ නම් අන්තිම කුළු ගැනීමක් වශයෙන් තමයි පෙන්වන්නේ ඉන්දිය සංවරය. නමුත් ඒ ඉන්දිය සංවරය තමයි කවදා හෝ අර බාගෙට රකින්න සීලය. එහෙම නැත්නම් කැඩි කැඩි රකින්න සීලය ස්ථිරසාර සීලයක් වඩටපත් කරන්න කවදා හෝ පාදක වෙන්නේ. පදනම් වෙන්නේ. ඒ වගේම තමයි ලබාගත් සමාධිය යම් ප්‍රමාණයකට හෝ දිගට පවත්වන්නට හේතු වෙන්නේ මේ විපස්සනාමේ අවබෝධයයි. ඉතින් යම් කිසි කෙනෙක් හිතනවා නම් මේ විපස්සනාව හුඟා ගැඹුරුයි හුඟාක්ම අමාරුයි. ඒ නිසා අපි සීලය කරලා සීලය සම්පූර්ණ වුණාට පස්සේ විපස්සනා අපි කරනවා අය. එහෙම නැත්නම් සීලය සම්පූර්ණ පස්සේ සමාධිය කරනවා අය. සමාධියෙන් පස්සේ විපස්සනා කරනවා කියලා කියනකොට මේ විපස්සනා පාදක වෙනවය කියන මේ කතාවත් එක්ක හරස් වෙනවා. වෙන විදියකට කියන්න පුළුවන් මේ කියන විපස්සනාමේ අත්දැකීමෙන් තොරව කවදාකවත් සීලය සම්පූර්ණ කරන්න බෑ. මේ කියන විපස්සනාමය අත්දැකීම් රහිත සහිතව කටයුතු කිරීමෙන් හැර මේ විපස්සනාව නොසලකා කටයුතු කෙරුවොත් ගන්න සමාධියක් වැඩි කල හිටින්නේ නැහැ. සමත සමාධිය වේවා විපස්සනා සමාධිය වේවා. ඒක නිසා මේක ගැඹුරුයි කියලා මේක දුෂ්කරයි කියලා දුරුවන් කරලා කතා කරන්න පටන් අරගත්තොත් වෙන්නේ මේ කරන වැඩක් යා දෙන්නේ නැති එකයි. සාමාරු බව හැබෑව ඒ වගේම වියලි ගතියකුත් තියෙනවා මේකේ. තේරුම් ගත්තා වගේ නෙවෙයි ක්‍රියාවත් කරන්නත් අමාරුයි. තේරුම් ගන්නත් අමාරුයි. නමුත් මෙතනින් තමයි සීලයකටත් පදනම සැලසෙන්නේ, සමාධියටත් පදනම සැලසෙන්නේ. අවසානයේ ওই කියන ලෝභය විතරක් නෙමෙයි, ද්වේෂ මෝහ කියන අනෙකුත් ක්ලේශ සහිත සියල්ලටම උත්තර සැපේනවා. ඒක නිසා මේකට වේලාව ගත්තොත් හොඳයි කියලයි ඉතින් අනුකම්පාවෙන් මතක් කරන්න තියෙන්නේ. ගැඹුරුයි කියලා පැත්තකට දාලා සීලය රකින්න හැදුවට ඒක උත්සාහය අසාර්ථකයි කියලා කියන්න බෑ. හොඳයි. නමුත් ඒ සීලය කවදාකවත් පරිපූර්ණත්වයකට යන්නේ නැහැ. මොකද ඔය මේ සූත්‍ර දේශනාවල අනන්තවත් හම්බ වෙනවා සීලවන්තස්ස පඤ්ඤා පඤ්ඤාවන්තස්ස සීලං නත්ති පඤ්ඤා නත්ති සීලං නත්ති සීලං නත්ති පඤ්ඤා ඔය සීලයයි ප්‍රඥාවයි කියන දෙක නියුන් සහෝදරෝ දෙන්නේ වාගේ කවදාකවත් සීලයක් රකින්න බෑ ප්‍රඥාවෙන් තොර ඒ රකින්න සීල බුදුහාමුදුරෝ ඒ නියම සීලේ සම්‍යක් මේ මේ සීලේ විදිහට පාරගන්නේ නැහැ උනාසී වර කියන්නේ සීල වෘත කියලා සීලබ්බත කියලා සීලබ්බත පරාමාස හැලෙන්නේ මේ ප්‍රඥාව මුදුන්පත් වෙනකොට සෝවාන් මාර්ග ඥානීයදී. ඊට පස්සේ තමයි සීලය පිළිබඳව අවෙක්කප්පසාදයක්. Tamange නැත්තම් අරියකන්ත සීලයක් පහළ වෙන්නේ ප්‍රඥාව තහවුරු වීමෙන්. ඉතින් ඒ නිසා මේක හරීම ප්‍රත්‍යুৎপন্ন ධර්ම දෙකක්. ඒ ප්‍රත්‍යুৎপন্ন ධර්ම දෙකෙන් ඔය ලේසියටත් පහසුවටත් කියලා ප්‍රඥාව ගැන දැනීමක් නැතුව ප්‍රඥාව පිළිබඳ නොසලකිල්ලෙන් ශීලයේ සම්පූර්ණ කළ ප්‍රඥා සම්පූර්ණට හදනවා කියන එක <clears throat> වෙන්නේ නෑ මේ දෙක එකිනෙකට අධ්‍යය දෙන්නේ. එකිනෙකාට අතින් අත දීගෙන තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒක නිසා මම හිතනවා මේ සූත්‍රයේ සාරවත් කොටස නැත්නම් සූත්‍රයේ තියෙන ගැඹුර මෙතන තමයි තියෙන්නේ කියලා. මේක දැනගෙන මෙතනින් පටන් අරගන්න බෑ. ආපහු පටන් අරගන්න ඕනේ අර මහතු මත්තිසු දිහිතු මත්තිසු භගිනි මත්තිසු කියන තැනින් පටන් අර ගන්නවා. ඊට පස්සේ දෙතිස් කොටාසෙන්ට ඒක ලෙවල ආයසරයක් මේකට එන්නේ. කොහොමම වටවලලේ රවුන්ඩ් රවුන්ඩ් යෑමෙන් තමයි අර මෙච්චර කල් තෝරක් නැතුව කර්ම කාමයේ විසින් ලෝභයේ විසින් අපි වශයෙන් පැවැත්වුවා නම් දැන් මේ ධර්ම චක්‍රයේ ක්‍රියාත්මක වීම නිසා අපිට පුළුවන් වෙනවා ලෝභය අපගේ වශයෙන් පවත්තන්න. එහෙම නැත්නම් මේ කාම ආශාව අපගේ වශයෙන් පවත්තන්න. ඉතින් ඒ නිසා අපිට එක පහරකින් එක සූත්‍ර කොටසකින් එක සංවාදයකින් එක වරුවකින් මේක කෙරෙන්නේ නැහැ. කෙරෙනකොට කෙරෙනකොට අපිට තේරෙනවා නම් එන එන කාමයන් ටිකෙන් ටික ටිකෙන් ටික පුංචි පුංචි කාම ආසාවල් ටිකෙන් ටික ටිකෙන් ටික Tamanට පාලනය කරගෙන මේ Brahmacharya ජීවිතය පිළිබඳ සැක නැතුව මේ වගේ අරණ්‍යයක පැත්තකටලා ඉන්න පුළුවන් ගතියක් පහළ වෙනවනම් අන්න අපිට හිතා ගන්න පුළුවන් මේ භාරද්වාජ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන මේ ක්‍රම තුනම ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අපතොල වැඩ කරනවා කියන්නේ. ඒ වැඩ කරනකොට ස්ථිරසාර වෙනස අපේ සිංහලෙන් කියන හැබෑ වෙනස සිද්ධ වෙන්නේ මෙන්න මේ කියන විදිහට ඉන්දේශ ගුත්තද්වාරෝ විහෙරත කියන පදයට ලැබෙන අර්ථකථනය අනුව තමයි. ඉතින් ඒ කියන්නේ චක්කුණා රූපං දිස්වා මා නිමිත්තක් ගායිනෝ අහුවත්ත. රූපේ ඇහැට රූපයක් දැකලා ඒකේ නිමිටි <clears throat> අරගන්න එපා. නිමිත්තක් දැන් මොකක් හරි නිමිත්තක් ගන්නවයි කියලා කියන්නේ ඒ දේම දෙතුන් සැරයක් බලලා ඒ දේ පිළිබඳව මතක තබා ගැනීම පිණිස සංඥාවක් හඳුනා ගැනීමේ ලකුණක් හිතට ගැනීම. පිළිබිඹුව කියලා කියනවා, නිමිත්ත කියලා කියනවා, සංඥාව කියලා කියනවා, අරමුණ කියලා කියනවා. ඔය සාමාන්‍ය සමාන වචන. මේ මේ අපි කියන පසුබිමට යමක් දැකලා ඒක අපි අරමුණු කලයි කියනවනම් අදහස් කරන්නේ දැකපු දේ නැවත නැවතත් බලලා ඒකට අනික් වැඩ බහා තබල ඒකට මූලස්ථානයේ දීලා ඒක අරමුණු වෙලා තියෙනවා. නැත්නම් ඒක නිමිටි අරගෙන කියනවා. එහෙම නැත්නම් එකෙන් සලකුණු අරගෙන තියෙනවා. ඒක පිළිඹුවක්. ඒක අපේ හිතේ අපේ මතකයේ පිළිඹුවක් මේ දාල සටහනක් තැම්පත් කරලා තියෙනවා. ආනෙම තැම්පත් කළොත් පමණයි ඒක අපට කෙලෙස් උපදවන්නේ. එහෙම නැතුව දැක්ක පමණින් කෙලෙස් උපදින්නේ නැහැ. දැක්ක පමණින් දැක්කා කියන අදහස ඇති කරගන්න පුළුවන්. දැකපු දේ නිමිති ගන්නව වෙනුවට දැකපු දේ අරමුණු කරනව වෙනුවට දැකපු දේ පිළිමිබුව ගන්නව වෙනුවට දැක්කා කියන කරමුණු කරන්න පුළුවන් නම් දැන් මගේ හිත වැඩ කරන්නේ කනේ නෙවෙයි නාසයේ නෙවෙයි දිවේ නෙවෙයි කයේ නෙවෙයි හිතේමත් නෙවෙයි ඇහේය මේ බව දැනගන්න නම් දැකීම සිද්ධ වෙන්න මේ බව දැන ගැනීම භාවනා ජීවිතයේ මුදුන්පත් වීමක් ලොකුම ලොකු ජයග්‍රහණයක්. ඒ බවත් නොදැන දැකපු වස්තුව පිළිබඳව ඒකේ නිමිටි ගන්නවා නම් ව්‍යංජනාන ව්‍යංජන ගන්නවා නම් අරමුණු කරනවා නම් මේ සංඥා ගන්නවා නම් ඒ කියන්නේ අපිට මතක නැහැ අපේ මේ කෙලෙස් උපදින්නේ ඇහි කියන එකවත් මතක නැහැ වෙන විදිහට කියනවනම් දකින්නවා කියන මෙනෙහි කිරීම එතන නැහැ මෙනෙහි කිරීම තියෙනවා නම් මෙනෙහි කිරීම વિશે හිත ව්‍යාපෘත වෙන්න වෙන්න මෙනෙහි කරන වස්තුවේ නිමිති ගැනීම පුංචි දෙයක් වෙනවා. මෙනෙහි කිරීම ලොකු දෙයක් බවටපත් වෙනවා. මේකයි මෙතන තියෙන යතුරු. මේකයි මෙතන තියෙන මේ රහස. දකින්න බවට සතිය පිහිටුවනවා. මෙනෙහි කරනවා. නමුත් දකින්න දේ විස්තර ගන්නට යන්නේ. ඊට පස්සේ සද්දයක් ඇහෙනකොට ඒ සද්දය ස්ත්‍රී සද්දයක්ද පුරුෂ සද්දයක්ද ප්‍රශංසා සද්දයක්ද ද්වේෂ සහගත සද්දයක්ද වමෙන් දෙන්නේ දකුණෙන් දෙන්නේ ගොරෝසු දෙයක්ද සියුම් දෙයක්ද කියන ආදී වශයෙන් සද්දයේ නිමිටි ගන්නව වෙනුවට සද්දයේ අර શબ્දේ අරමුණු කරනව වෙනුවට සලකුණු ගන්නව වෙනුවට සද්දයක් අහන බව රූපයක් බලනවා නිවෙන බව ගඳක් බලනවා නොවන බව, රසක් විඳිනවා නොවන බව, පහසක් විඳිනවා නොවන බව මේ සද්දයක් කියන බවට හිත නතර කරගන්න පුළුවන් ඒක තමයි එක විදියකට කියන්නේ අර සද්දයේ මා අනුභ්‍යංජනගාහි අහුවත් ව්‍යංජන අනුව්‍යංජන ගැනීමෙන් නොකරව කෙනකින් අදහස් කරන්නේ සද්ද අහන බව දාන්න. මේ විදියටම මේ භාරද්වාජ ස්වාමීන් වහන්සේ චක්කුණාරෝපන් දිස්වා සෝතේන සද්දං සුත්වා ඝානේන ගන්ධං ඝායිत्वा ජීවහාය රසම් ජීවහාය දිවට රසයක් වැඩිලා කායේන පොට්ටබ්බම් පුසිට්වා මනේන ධම්මං මානසිකරිත්වා ආදි වශයෙන් හැම දෙයක් ගැන විස්තර කරනවා ඉතින් ඒ විස්තරේ මම එච්චර දුරට කරන්න යන්නේ නැහැ. මොකද හේතුව ඒ චක්කුණා කියන මූලික පදයෙන් ගත්තාම ඔය සෝතයට, ගාහණයට, රසයට හැම දෙයකටම ඔකයි වෙන්නේ. ඉතින් ඒක නිසා මූලින්ම අපිට හිතා ගන්න පුළුවන් නම් මේ චක්කුණා රූපන් දිස්වා මා ව්‍යංජ නිමිත්තක් ගාහිනව අහුවත්ත කියන එකට ප්‍රායෝගිකව අපිට කරන්න තියෙන්නේ ඇහැට රූපයක් වැටිච්ච ගමන් අපේ අර ආස්වාස ප්‍රස්වාසයෙන් පිම්බීම හැකිලීමෙන් වම දකුණ මෙනෙහි කිරීමෙන් සූර වෙච්ච යෝගාවචරයා දැන් මේ රූපයක් බලනවා කියන මෙනෙහි කිරීමට ය아가න්න පුළුවන් නම් ඒ යෝගාවචරයාට ඒ රූපයේ නිමිති ගැනීම අඩාල කරන්න පුළුවන්. බාල කරන්න පුළුවන්. යම් ආකාරයකට මෙනෙහි නොකර නිමිති ගැනීම ඉස්සර වුණොත් ඒ පුරුදු සංසාර පුරුද්ද අනුව එතකොට සතිය අඩාල වෙනවා. යෝගාවචරකම අඩාල වෙනවා. ඉතින් මේ දෙක අතරමැද තත්වයක් නැහැ. එක්කෝ දකින්න බව මෙනෙහි කරන කෙලෙස් අඩාල කරන தત્වේ එහෙම නැත්නම් සතිය අඩාල වෙලා දකින්න දේ නිමිති ගන්නා தત્වේ. ওই දෙක අතරමැද තැනක් නැහැ කියන එකයි හොඳට මතක තියාගන්න එක්කෝ සංසාරේ එක්කෝ නිවනේ. දෙක අතර මැද නවාතැන් පොලක් හෝ විවේකාගාරයක් නැහැ. තානායමක් නැහැ. ඒක නිසා මේ අප්‍රමාද වෙන්නේ කියලා කියන්නේ සරුවච්චන් වහන්සේ අන්න ඒ වාගේ එක්කෝ අපි ඒ නිමිති ගැනීමට යෙදුනොත් සංසාරයට වැටෙනවා මේ අර රජ්ජුරෝ කියාපු අනතුරුදායක තත්ත්වයට අපිපත් වෙනවා. එහෙම නැත්නම් අපි Brahmacharya එතනින්ම දි รา පත් වෙන්න පටන් අරගන්නවා. එහෙම නැතුව අපි දකින්නකොට දකින්න බව මෙනෙහි කරගන්න පුළුවන් නම් ඉතින් ඒකට කෙලින්ම කිසිම කතාවක් නැතුව ඒ නිවන කියලා කියන්න පුළුවන්. උංගෝ දෙනෙක් බොහෝමත්ම අභියෝග කරනවා ඕකට නිවන කියලා කියනවාට. මොකටද නිවන කියන්නේ? දකින්නකොට දකින්න බව මෙනෙහි කරනවාට. අහනකොට අහන බව මෙනෙහි කරනවාට. ගඳක් සුවඳක් වදිනකොට මේ ගඳ සුවඳ බව මෙනෙහි කරනකොට. කයට දිවට රසයක් දැනෙනකොට දිවට රසයක් දැනෙන බව මෙනෙහි කරනකොට කායට පහසක් දැනෙනකොට පහස මෙනෙහි කරනකොට නැත්නම් අපි කියන ආස්වාස ප්‍රස්වාස වේලාවේදී ආස්වාසයයි ආස්වාසය මෙනෙහි කරනකොට කවදාකවත් ඒ ආස්වාසය මෙනෙහි කරන හිතට ඔය කියන විදිහේ රාග ආදී කෙලෙස් වගිරෙන ගතියක් නැහැ. ප්‍රස්වාස කරනකොට ප්‍රස්වාසය මෙනෙහි කරනවා නම් අර වගේ කෙලෙස් මේ මෝදු වෙන ගතිය අඩු කරන්න පුළුවන්. හිතට හිතවිල්ලක් එනකොටම මෙනෙහි කරනවා නම් මේ පුද්ගලයාට ඒ හිතවිල්ලෙන් එන කෙලෙස් ධාරාව මේ මේ අඩාල කරන්න පුළුවන් සත්‍ය බලවත් කරන්න පුළුවන්. ඉතින් මේ කියන විස්තරයත් සහිතව අපි ආනාපාන සති භාවනා හෝ පිම්බීම හැකිලිම දිගට මේක යොදා ගත්තොත් මෙහිට වැඩිය හුඟක් මේ ඕජාව සහිත රසවත් ප්‍රායෝගික කොටස් මතු කරගන්න පුළුවන්. ඒක නිසා අපි මේ අවසානට ගත්ත විදිහට කයට පහසක් දැනිලා මොකද්ද කායට පහත කරන ආස්වාද ප්‍රසවාස දෙක හෝ පිම්බීම හැකිලිම මත භාවනා කරනකොට ඒ වෙලාවේදී ආස්වාසයක් ආස්වාසයක් පාසා මේ මේ ආස්වාසයේ පවතින්නේ නාසිවම් නාසකාග්‍රේය නැත්නම් දකුණු නාසකාග්‍රේය නැත්නම් නාස්පුඩු දෙකලවරය එනතම් උඩුතොල මතය ආදී වශයෙන් ඒ තනම හිත තියලා ආස්වාසයක් ප්‍රස්වාසයක් වශයෙන් මෙනෙහි කරන වාරයක් පාස ඔය කෙලෙස් හටනින් අපි මූලිකවම පිරිසිදු ජය බිමක් හදාගෙනයි තියෙන්නේ. මෙනෙහි කරන්න කරන්න කරන්න කරන්න ඒ හිතට ඔය රාග ආධික හිතවිලි හෝ එහෙම නැත්නම් ශබ්ද වලින් වේදනාවෙන් එන්න තියෙන බාධා අඩු කරන්න පුළුවන්. ඉතින් ඒක බොහෝම ඉක්මනට යෝගාවචරයා අමතක කරනවා පුංචි කරලා සලකනවා සලකුවාට පස්සේ තමයි අනිවාර්යයෙන්ම එක්කෝ නිදිමතක් එක්කෝ වේදනාවක් එක්කෝ සද්දයක් එක්කෝ මේ කටහඬකට හිත කැඩෙන්නේ. ඥා මෙනෙහි කරන තාක් ඒ වගේ බාධක ධර්ම රාගය විතරක් නෙවෙයි ඕනම බාධක ධර්මයක් එන්න තියෙන ඉඩ අඩුයි. පිම්බීම හැකිලිම වශයෙන් උත් පිම්බීම පිම්බීම හැකිලිම හැකිලිම වශයෙන් මෙනෙහි කරන තාක්කල් හිත අරමුණු කරන අරමුණට යෑමේ ප්‍රවණතාවය වැඩි කෙලස් දෝරේ ගලන ගතිය, මෝදු වෙන ගතිය අඩුයි. නමුත් මේ උපක්‍රමය මෙච්චර ප්‍රසිද්ධ, මෙච්චර සරල, මෙච්චර ලේසි උපක්‍රමය කොච්චර බරපතල සංසාරේ පුරාගෙන ආපු මේ කාමාශාව දුරු කරන්න තරම් කාමාශාව නැති වෙලාවක පටන් ගන්න භාවනා කළොත් එන්න තියෙන කාමාශාව දුරු කරන්න පුළුවන් තරම් ප්‍රබල වුණත් කාමාශාව නැති වෙලාවක අරමුණ මෙනෙහි කරමින් භාවනා කරන යෝගාවචරයට හිතෙන්නේ ඉතින් ආස්වාද ප්‍රස්වාද දෙක මෙනෙහි කරනවා කියන එක ඕක දෙකේ පන්තියේ ළමයෙකුටත් කරන්න පුළුවන් නේද? ඕකද ඔය කියන බරපතලම විපස්සනාව ඕකද ඔය කියන රාගේ නැති කිරීමේ ප්‍රධාන ක්‍රමයේ එහෙම බවක් නම් පේන්න නෑ කියලා. ඒ මොකද තාම රාගයෙන් කෙලසිලා නෑ. තාම රාගයෙන් තෙත් වෙලා නෑ. ඉතින් ඒක නිසා ඒ මුල් ඇතුව කල් ඇතුව මේ හිත සකස් කරන වැඩපිළිවෙල දිහා බලනකොට බොහෝ පුංචි කළ සලක ගන්න ගතියක් තමයි තියෙන්නේ. මෙන්න මේකේ ආදීනවේ තමයි ওই පසුපස්සේ විශාල කාමරාග ඇවිල්ලා භ්‍රමචාරියත් කැඩිලා සීලෙත් කැඩිලා වැටෙනවා. නිසා මෙතන මේ කතා කරන්නේ තාම නොපැමිණිච්ච රාගයක් එන්න ඉඩ තියෙනවා තාම ඇවිල්ලා නැහැ. නොපැමිණිච්ච දෝෂයක් දෝෂේ එන්න අනුසේ තියෙනවා දැන් ඇවිසිලා නැහැ. ඒක නොපැමිණිච්ච මෝහයක් මෝහේ එnde ඉඳ තිනවා තාම ඇවිස්සලා නැහැ. පිළිබඳව ආරක්ෂාකාරීව අර භාවිත කයක් භාවිත සීලයක් භාවිත වර්චතයක් භාවිත මනසක් ඇති කර ගැනීමට ගන්නා වූ ප්‍රයත්නය මෙන්න මේකෙදී මේ මිනිසයා කියන තතා අන්තිම දුර්වලයි ඒ මොකද යැත්තන්ට ඕනේ පින් කරන්න මිස පවු නොකර ඉන්න එක නෙවෙයි පාපයෙන් ගැලවීම නෙවෙයි අවශ්‍ය කරන්නේ පින් කරන්නයි. ඉතින් පින් කරන්න ගියාට පස්සේ එයාත් හිතනවා පව් නොකර සිටීමකට වැඩිය හොඳයි කියලා පින් කිරීම. ගියාට පස්සේ ඉතින් රූප බලන්න සද්ධාන්ත වුණාට පස්සේ අර වගේ භයානක තත්යකට පස් වුණාට පස්සේ ඉතින් විශේෂඥ වෛද්‍යරු ගාවට යන්න වෙනවා මේ වගේ <clears throat> වැඩේ නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාදී කඩන හැටි ඉගෙන ගන්න. ඒකල කියනවා ගැඹුරුයි කියලා. ඒකල කියනවා මේක බොහෝමත්ම බරපතලයි. මේක අපිට කරගන්න බෑ කියලා. කරගන්න බැරි මොකද? අන්න අර වගේ රාගය, ద్వේෂය, මෝහය නැති විවේක අවස්ථාවක් ආවොත් අපි පුළුවන් තරම් අපේ හිත මේ ලාමක දේවල් වලට ව්‍යාපෘත කරනවා. ඒ වෙලාවෙදී රාගය, ద్వේෂය, මෝහය නැති බව දැනගෙන ඉදිරියට ආපු අරමුණේ මොකක්ද අරමුණ කියන්නේ මේ වෙලාවේදී කායට ලැබෙන පහසක්. ඒක මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඉන්නවනම් ඒ අරමුණේ දැක දැන ගැනීම නිසා ඒ අරමුණ මත රාග ద్వේෂ මොහ එන්නේත් නැහැ. මෙන්න රාග දෝෂ මොහ අරමුණකට එන්න ඉඩ තියන්නේත් නැති ගතිය පුරුදු පුහුණු කිරීම තමයි භාවිත කය කියලා කියන්නේ. භාවිත සීලය කියලා කියන්නේ. භාවිත වචනය කියලා කියන්නේ. භාවිත චිත්තය කියලා කියන්නේ. ඉතින් ඒක දිහා බලනකොට කියනවා බොහෝ පුංචි වැඩක් ඕක දෙකේ පන්ති වැඩක් ඕක මොකද්ද මේ ඕක ඔච්චර ගැඹුරු බණක්ද ඕක මේ විපස්සනාවක් ඇති කරලා දෙයිද නිවනක් ඇති කරලා දෙයිද ඕකනම් ඕන කෙනෙකුට කරන්න පුළුවන් නේද කියලා තමයි හිතා. නමුත් මේ අර භාරද්වාජ ස්වාමීන් වහන්සේගේ ඒ ස්වාම රජු වහනවා ජීවිතයේ පුරා පවතින දීර්ඝ භ්‍රමචරියක් රැකීමේ රහස රැකීමේ රහස නම් භ්‍රමචරිත බාධක ධර්මයේ එnde ඉස්සරළම මෙන්න මේ කියන භාවිත කය භාවිත හිත ඇති කරලා තියාගන්න. ඒ සඳහායි මේ ආරක්ෂක බැම්මක් යොදන්නේ. ඉතින් ආරක්ෂක වෑම යොදනකොට කියනවා මේ නිකන් විවේක වෙලා තියෙන වෙලාවේ හිතේ රාග ద్వේෂ මොහ නැති වෙලාවේදී මොකටද මේ තීරුමක් නැති වැඩවලට යොදන්නේ? ඒ වෙලාවේදී සැප පිනිස කටයුතු කරුවොත් අරගද පින් කරගත්තොත් හොඳ නැද්ද ආදිවාසී අර පවු නොකිරීමට කරන ප්‍රයත්නය පැත්තක තියලා පින් කිරීමට පෙළඹෙන්න ගියාම වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරි වෙනවා. ඉතින් මේ ආනාපානෙදි මුලින්ම මෙනෙහි කිරීම සම්බන්ධවයි මම ওই වචන සුවල්පයක් පාවිච්චි කරේ. මෙතනින් නැත්තෝ ඒ తত্ত্বය ඔච්චරම අවධානය කළ යුතු යැත්තු නෙවෙයි යම් ප්‍රමාණයක් මේ ආනාපාන භාවනාව කරලා සමහර විටක ආනාපානය තුල විනාඩි ගණනක් හිත තැම්පත් කරගන්න පුළුවන් තත්ත්ව අධ්‍යක්ෂකයත්වොත් ඉන්නවා. ඒ ඇත්තම් පිළිබඳව මේට වැඩිය ගැඹුරින් මෙච්චරම බරපතල නැහැ. නමුත් ධර්මයට බරයි, සාරපැත්තට බරයි. මෙන්න මේ වගේ විග්‍රහයක් කරන්න පුළුවන්. මොකද්ද? ආනාපානෙ දිගේ හිත පවත්වාගෙන යනකොට ඒ ඇත්තන්ගේ වචන වලින්ම කියනවනම් එnde ende ende ende ඒ ආස්වාද ප්‍රසවාස දෙක සංසිඳන තත්වයකට සියුම් තත්වයකට ආස්වාසේ සහ ප්‍රසවාසේ දෙක අතර වෙනස අඩු වෙන තත්වයකටපත් වෙනවා. මෙන්න මේ තත්වයටපත් වෙනකොට හිත අර මෙනෙහි කරන්න දෙයක්වත් නැහනේ. අර කලින් කියාපු මෙනෙහි නොකර ඉඳීමේ දෝෂේ නෙවෙයි මේ කතා කරන්නේ. මෙනෙහි කිරීම දක්ෂයි මෙනෙහි කරලා තියෙනවා. මෙනෙහි කරපු නිසාම ආස්වාස් ප්‍රසවාසයේ සුවිනාඩි සුවල්පයක් හෝ තප්පර සුවල්පයක් ආශ්‍රය කරනකොට එහි යත්තා වූ ඒ ඇතුල් වෙන පිටවීම දෙකේ වෙනස නොදැනී යාම නිසා මෙනෙහි කරන හිත ඇවිල්ලා කියනවා මෙනෙහි කරන්න දෙයක් නැහැ කියලා. ඒකල්ලා හිත ආයෙත් නන්නත්තර වෙන්න ගන්නවා. නානත්ත් සංඥාවට වැටෙනවා. ඔන්න ඔය නානත්ත් සංඥාවට යන ලකුණක් තමයි එක්කෝ හිත එක පාට ගැසිලා නිින්දෙන් අවදිනවා වගේ ගැසිලා හිටිනවා. එහෙම නැත්නම් එක පාරට තමයි තේරෙනවා පසුගිය විනාඩි සුවල්පයේම මම ඉඳලා තියෙන ආනාපාන නෙවෙයි හිතවිල්ලක. එහෙම නැත්නම් මම ඉඳලා තියෙන වේදනාවක. එහෙම නැත්නම් මම මේ සාධ්‍යයක් දිගේ ඉඳලා තියෙන කියලා එක පාරටම තමයි තේරෙන්න පටන් ගන්න අනුහුරු ගතියක්. අනේ තේරීමටම කියනවා කාරාප්පක අපමාදී කියලා. තමන් දන්නවා ප්‍රමාදයට වැටිලා දැන් අප්‍රමාදයට යා යුතු බවට කාරාපක සංඥාවක් එනවා. වාහනේ අතුරු පාරකට වැටලා. දැන් ආය වාහනේ පාරට ගන්න ඕනේ. පාරට ගන්න නම් ඊට පස්සේ කාරක අප්‍රමාදේ පිහිටවන. කාරක අප්‍රමාදේ කියන්නේ නැවතත් මූල කර්මස්ථානට හිත යොදනවා. ඒක තමයි සම්‍යක් ක්‍රමය. නමුත් මේකේ න විකෘතියක් අපි පොඩ්ඩක් විකත විසදලා බැලුවොත් විමසලා බැලුවොත් අපි මේ වෙලාවේදී මේ යම් කිසි විදියක පරණ කරපු දෙයක රූපයක් දක්වමින් ඉන්නේ. අපි ඉස්සර විඳපු කාම සැපයක්, අපි ඉස්සර විඳපු හොඳ ප්‍රියමනාප රූපයක් අපි කල්පනා කර කර ඉන්නවා. ආනේ ඒ රූපේ දකින්න වෙලාවේදී අපිට තාම සංඥාවක් ඇවිල්ලත් නැහැ මේ සානාපානෙ නෙවෙයි හිත තියෙන්නේ අර රූපයම රස විඳින්මින් ඉන්නවනම් එතකොටත් අපිට කියන්න පුළුවන් මේ චක්කුණා රූපන් දිස්වාමා නිමිත්තක් ගායිනෝ අහුවත්ත කියන වගේම මේ මනසෙන් රූපයක් දකින්නේ දැයි. එහෙන් නෙවෙයි දැකපු දෙයක් පිළිබඳව මතකයක් ඇවිල්ලා ඒකේ ව්‍යංජන අනුව්‍යංජන ගන්න වෙලාවක් මේ. මම ඒ දවස්වල කර කෙරුවේ මේමයි. මේ දැක්කේ මේමයි. අත ගෑවේ මේමයි. රස බැලුවේ මෙහෙමයි. ගඳ බැලුවේ මෙහෙමයි කියලා ඒකේ ව්‍යංජන අනුව්‍යංජන ගනිමින් ඉන්න අවස්ථාවක් ගත්තත් අන්න ඒ වෙලාවේදී ඒ යෝගාවචරයට අසතියෙන් ගත කිරීම නිසා මේ භාවනා පරියන්කයේදීම මේ රාගයෙන් තෙත්තෙන්න ඉඩ තියෙනවා ද්වේෂයෙන් සැලෙන්න ඉඩ තියෙනවා මෝහයෙන් මත්වල්මත් වෙන්න ඉඩ තියෙනවා නමුත් අපි හිතුව මෙතනින් මේ යෝගාවචරය ගැස්සුණයි කියලා මතක් වුණා දැන් මම භාවනා කරන වෙලාවක් මම මෙච්චර වෙලා හිටියේ අතීත මතකයක මම මේ රූප බලමින් හිටියේ කියලා වහාම තමන්ගේ හිත ආය ආරමුණට ගත්තයි කියලා හිතමු. ගන්නකොට තමයි තේරෙනවා රූප බලමින් ඉන්න වෙලාවේදී හරිම විචිතුරුයි හිත. වෙලාව යනවා දැනෙන්නෙත් නැහැ. නමුත් අරමුණට ගත්තට පස්සේ හරිම ඒකාකාරයි හිත. මොකද අරමුණේ කිසි වෙනසක් පේන්නේ අරමුණේ ඇතුල් වෙනවාත් එකයි පිට වෙනවාත් එකයි මෙනෙහි කරන්න දෙයක්වත් නැහැ. නැවතත් නිකන් පිලුණු වෙච්ච බතක් වාගේ අරමුණ නීරසයි. අර සුළු කරමින් තිබුණ ඒ අතීත මතකයේ බොහෝම හිත අලුත් කරවන සුළුයි. ඉතින් ඒ යෝගාවචරයාගේ හිත ඒ මීයක් දකව බලලෙක් වාගේ නැත්තම් හොඳට ඉදිච්ච මස් පිඟානක් දකපු උයපු මස් පිඟානක් දකපු බලුකුක්ෙක් වාගේ ඒකටමයි යදි. ඒකේ යෝගාවචරයට හොඳට තේරෙන්න පටන් ගන්නවා. දැන් අතීත මතකයෙන් ඇතිවෙච්ච මේ සුවඳ මතකයට හිත බොහෝම ආශාවෙන් අතිනවා නැවත ගෙනල්ලා තිබ්බට අර අරමුණ පේන්නේ ඒකාකාරීකමක්. ඇත්තටම අරමුණ ඒ වෙනකොට නම් අර ඊට ඉස්සෙල්ලා නතරුණාට වැඩිය ටිකක් ගොරෝසු වෙලා තියෙන්නේ. නමුත් ගන්නවා ඒකට හිත තිබ්බ ගමන් අරමුණ සිුම් වෙන්න පටන් ගන්නවා. එතකොට ඒකාකාරී වෙනවා. අර ඊට වැඩිය හොඳයි අර තිබුණු රූප දැකීම ආදී වශයෙන් මේ යෝගාවචරයට හොඳට අවංකව Taman දකින දේ, අත්විඳින දේ ගුරුවරයාට වාර්තා කරනවා නම් ඒ ගුරුවරයාට වාර්තා කරන්නේ මගේ හිත අරමුණේ තියනවට වැඩිය ඉක්මනට විවිධාකාර පරණ රූප බලන්න, සද්දාහන්න, ගඳ බලන්න, රස බලන්න හිතවිලි වලට දුවනවා. අරමුණේ තිබ්බට හිතින්නේ මේක සඳහා කුමක් කටයුතුද? මේ සඳහා ඇති උපක්‍රමය මොකක්ද? ඉතින් ගුරුවරයෙකුට දෙන්න පුළුවන් හොඳ උපදේශයක් තමයි ඇස්සැත්තේ අන්ධයෙක් විදියට කටයුතු කරන්නයි කියලා තමයි බුදුහාමුදුර අපිට කියලා තියෙන්නේ. කන් ඇත්තේ බීරෙක් විදියට කටයුතු කරන්න කියලා තමයි. නාසයේ ගන්ධ රස පහස විදින වෙලාවට එවුවා දැනෙන්නේ නැති කෙනෙක් වගේ කටයුතු කරන්නයි කියලා කල්පනා කරන වෙනකොට ඒ කල්පනාව ඥානෙ නැති කෙනෙක් විදිහට කටයුතු කරන්නයි කියලා. ඒ නිසා මේ භාවනාවේදී පේන මේ අතීත රූප වලටත් ඇස්සැත්තේ නමුත් අන්ධයෙක් විදිහට කටයුතු කරන්නයි කියලා. ඒකෙත් ව්‍යංජන ගන්න යන්න එපා. නිමිති ගන්න යන්න එපා. ගැනීමෙන්ම සිද්ධ වෙන්නේ මොකද්ද? අර මේ වෙනකොටත් ඒකාකාරී තත්වයකට ආය පැමිණලා තියෙන මූල කර්මස්ථානේත නිගරු කිරීම. අනදර කිරීම. මූල කර්මස්ථානේ පාගා දැමීමක් සිද්ධ වෙනවා. සතිය විහිං නාස්ති වෙන ගතියකට එනවා. මේක තේරුම් ගන්න නම් අර මූලික කොටසේ ආනාපානයේ සූර යෝගාවචරයේකට විතරයි ලැබෙන්නේ. නමුත් ඒ ඇස් දෙකෙන් රූප බලනවා වගේම අතීත මතක රූප, ශබ්ද, ගන්ධ, රස මේ වෙලාවේදී දෝරේ ගලා එන ගතිය විපස්සනා හොඳට වඩපු කෙනෙක් දන්න අප්‍රසිද්ධ රහසක්. ඒ මොකද හේතුව අරමුණෙන් හිත කිති කැවෙන ගතිය අඩුයි. අරමුණ ඒකාකාරයි. ඒ ඒකාකාරකම භාවනාවේ ගුණයක්. නමුත් යෝගාවචරයට වැටෙන්නේ සතිය පිහිටුවා ගන්නත් බැරි තරම් දැන් සතිය දුර්වල වෙලා සමාධිය දුර්වල වෙලා ඒක නිසා අරමුණෙන් හිත ගිලිහෙනවා වැඩි ගතියකුයි පේන්නේ. ඒ වගේම වෙනදා නැති රාග අරමුණු හිත කලබන ගතිය වැඩි වෙනවා. ද්වේෂ අරමුණු, මෝහ අරමුණු හිත කලබන ගතිය වැඩි වෙනවා. ඉතින් මෙතෙන්දී අනිවාර්යයෙන් මේ යෝගාවචරයට ඒ ගුරුවරයෝගේ, කල්යාණ මිත්‍රගේ අසුර අවශ්‍යයි. ඒ අසුර ලැබෙනවනම් ඒ ගුරුවරයා දෙන උපදේශය උගා કોઈ විපස්සනාට බර නැත්තම් ඔය සාමාන්‍ය කරන බණවලදී අහන්න හම් වෙන්නේ නැති බොහෝම ඒ චිත්තක්ෂණයට අදාළ Tamanට අදාළ ඒ මොහොතට අදාළ බණ. ඒ විදිහට රූප පේන බව හැබෑව. නමුත් ඒ රූප නොදැක්කාසේ කටයුතු කරන්නයි කියන්නේ. ශබ්ද ඇහෙන බව හැබෑව. නැහැ වුණාසේ කටයුතු කරන්නේ. ගන්ධ රස පහස වැටෙනවා බව තේරෙනවා. ඒවා විඳ ගන්න බැරි කෙනෙක් වාගේ කටයුතු කරන්න. හොඳ මිහිරි හොඳ දාර්ශනික අදහස් පහළ වෙන්න පටන් ගන්නවා. ඒ සේරටම මෝඩෙක් වගේ කටයුතු කරන්න මොකටද? අර තුනී වෙච්ච මූල කර්මස්ථානට තැන දෙන්න. නීරස වේගන යන මූල කර්මස්ථානයේටම තැන දීමට නම් අර පේන රූප සත්කාන්ත රසවල මේ නිමිත්තක් ගාහි తত্ত্বය අමතක කරන්න කියනවා. ඒකට අනිමිත්ත සමාධිය වඩන්නයි කියලා කියනවා. ඒ වගේම මානු ව්‍යංජනක් ගායි යෝති. ඒ පේන රූප සද්ද ගන්ධ රස විශේෂ වාර්තාවට තොරතුරු ඇතුල් කරන්නත් එපයි කියනවා. ඇතුල් කරනවා කියලා කියන්නේ ඒකේ ව්‍යංජනානු ව්‍යංජන ගැනීමම තමයි. ව්‍යංජනානු ව්‍යංජන ගැනීම කියලා කියන්නේ ඒ කාන්තේම අර ඒක වෙනකොටත් තුනේ වෙලා තියෙන මූල කර්මස්ථානයේට නිගරු කිරීමක් වෙනවා. මේ මාරු වෙන්න හදන ඉහළ මට්ටමට යන්න හදන සතියට පෝරකේ ලෑල්ලක්දා වගේ හරි අපහසුතාවයකටපත් වෙනවා. නමුත් හිතේ තියෙන තුප්පහි ගතිය තමයි කෙලසෙන ගතිය තමයි කුප්ප ගතිය තමයි උන් ඔය දෙක ඉදිරියට තිබ්බහම අර කෙලස් බරිත කෙලස් වලට බර ඒ රූප බලන සද්ධාන ගඳ බලන රස බලන පැත්තට ඇදෙනවා ඒක පුද්ගලිකව ගන්නට යන තරකයි පුද්ගලිකව ගත්තොත් හිත වැටෙනවා මේක කෙලස් කියලා ගත්තොත් හිත වැටෙනවා. නමුත් ඒ සඳහා සූදානමක් ඇතුව ගියොත් ගුරුවරුන්ගේ බණ අහලා ධර්ම සාකච්ඡා කරලා Tamange தත්ත්වය හොඳට වාර්තා කරලා සූදානමෙන් ගියොත් තේරෙන පටන් අර ගන්නවා දැන් යුද ඇඳුම් ඇඳගත්තට ආයුධ තිබ්බට දැන් යුද්ධේ පටන් අරන් තියෙන්නේ කියලා. මෙච්චර කල් තිබුණේ ඇඳුම් ඇඳගෙන පුහුණු වුණා විතරයි. කවුරුවක් අතරට යුද ප්‍රකාශ කරලා නැහැ. දැන් යුද ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් බුදුහාමුදුර සඳහන් කරනවා මේ මෝඩ සොල්දාදුවෝ යුද්ධ නැති කාලේ නම් හමුදාට බැඳෙනවා. නමුත් රටට කවුරු වරෙලා යුද්ධ ප්‍රකාශ කරපු ගමන් රසායන අස් වෙනවා කියන. ඒ බය ආදම සොල්දාදෝ. සම සමහරක් කියන ඔය යුද්ධ ප්‍රකාශ කරන යුද්ධය ඇවිලෙන්නේ නැහනේ රට ඉතින් උවට සමගි සමාදාන කටයුතු කරනෝනේ ඔය ඉමෝ කියලා ඒ කාල දෙකෙත් මාසයක් පඩි ගන්න පුළුවන් කියලා ඉන්න සොල්දාදුවොත් ඉන්නවා නමුත් යම් වෙලාවකට විරුද්ධ හමුදාවේ රත තම තමන්ගේ ගම් වීදි වල දූවිලි පාරවල දූවිලි අවසනවා දකින්නකොට ඒගොල්ලෝ ඉල්ලස් වෙනවා කියලා. දැන් නම් වැඩේ හරියන්නේ නැහැ. දැන් නම් ඒකාන්තෙම යුද්ධ එනවයි කියලා ඒගොල්ලෝ ඉල්ලස් වෙනවායි කියලා. ඊට පස්සේ දැන් තමන්ගේ හමුදාව දැන් තමන්ගේ සේනාපති කතා කරගෙන අපි මොබිලයිස් කරනවා. දැන් ඔන්න මේ මේ ස්ථානගත වෙන්න ඕනේ කියනකොට අර ඒ වෙනකන් අර හිටපු කට්ටිය ඉල්ලස් වෙනවායි කියලා. මොකද එක්කෙනෙක්ව සොල්දාදුවනේ. සොල්දාදුවා නම් නැත්නම් යෝගාවචරයා නම් ඉස්සල්ලාම ආනාපාන දාන කොටත් ඔය වගේ කාම ප්‍රශ්න එනවා. ඒක යට කරන ආනාපානෙ මතු කරාට පස්සේ දැන් මේ මතක ස්වરૂපේ එහෙම නැත්නම් සද්ද මාර්ගයෙන් වේදනා මාර්ගයෙන් අර ආනාපානෙ තුනී වෙනකොට ඉසෝසවන්ට හදන ගතිය එන වෙලාවේදී සූදානම් ශරීරෙන් ගියොත් යෝගාවචරයට තේරෙනවා සංසාරේ කවදාකවත් මෙවැනි යෝගාභ්‍යාසයක් නම් කරලා තිබිලා නැහැ. කෙරුවා නම් එකෙන් දෙකේ එකක් තීන්දුව වෙනවා. එක්කෝ මේ මනුස්සයා භාවනා ජීවිතේ ඔක්කොම අතහැරලා ගෙදර යනවා. එහෙම නැත්නම් නියම යෝගාවචරයක් වෙනවා. මොකද මෙතන අම්බලන්නේ හරිනම් හරි වැරදිනම් වැරදි එච්චර. එතකොට මේ යෝගාවචරයට තේරෙනවා යම් දවසක හිතුනොත් මෙවැනි ශබ්ද වේදනා හිතවිලි එන වෙලාවේදී ඒව එන එක හැබෑව. ඒව බොහොම විචිත්‍ර බව හැබෑව. හිත පැහැර ගන්න බව හැබෑව. නමුත් සූදානම් වෙලා ගිලා ඒකම මෙනෙහි කරලා අර නීරස වුණත් ඒකාකාරවත් මූල කර්මස්ථානයේම හිත තියන්න පුරුදු වෙන්න වෙන්න වෙන්න ඒ පුද්ගලයා ගුරුවරයෙක් නැතුව භාවනා කරන්න තරම් ස්වයං සිද්ධ එහෙම නැත්නම් සර්ව සම්පූර්ණ කෙනෙක් බවට පත් වෙනවා ස්වාධීන පුද්ගලෙක් බවට පත් වෙන්න පටන් ගන්නවා එහෙම නැත්නම් හැමදාම ගුරුවරු වුණ වෙනවා මේ මූල කර්මස්ථානයේ තුනී අනිකොත් විචිත්‍ර අරමුණු විචිත්‍රයි මම දැන් මොකද කරන්නේ මං කොහොමද ඒක විපස්සනාට හරවන්නේ මං කොහොමද සමතේට හරවන්නේ මේ මොනක්වත් නෙමෙයි කරන්න තියෙන්නේ මෙන්න මේ වෙලාවේදී මේ ඒ එන දේවල් වල නිමිත්තක් ගායි ව්‍යංජනක් ගායි කියන නිමිති ගැනීම සහ ව්‍යංජනන ව්‍යංජන ගැනීම නොකරනද නොකරනද ලැබේවා කියලා Taman ඒකට අදිෂ්ඨාන කරන ගියොත් අවුරුද්දක් පෙරදුනත් නැත්නම් දහ වතාවක් පෙරදුනත් කියලා හිතම පුංචිර කියන එක වතාවක් දිනපු ගමන් මේ දෙකෙන් කෝකටද මම සතිය පිහිටවන්නේ කියන එක මම කලකොල නැතුව මේලාදී දැනගෙන ගිහිලා කරන්න ඕන දැනගත්ත ගමන් ඒ එන අත්දැකීම සංසාරෙට මේක සැරයයි යටි. ආයේ කවදාකවත් ඒක හිතෙන් අමතක කරන්න බෑ. ඊට පස්සේ වැටෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ යෝගාවචරයට ස්වයම්භූවම ඊට පස්සේ මතක් වෙන්න ඉඩ තියෙනවා. මේකට වැරදිකාරය මම ඒ මොකද අර ඒකාකාරීව පේන අරමුණ නොතකා අර එන විචිත්‍ර අරමුණු එන්නවා විතරක් නෙමෙයි ඒ වගේ අස්තර විස්තර බලන්න ගියා. ව්‍යංජන අනුව්‍යංජන ගන්න ගියා. ඒ වගේ නිමිති ගන්න ගියා. පිළිඹුව ගන්න ගියා. සංඥා ගන්න ගියා. ඒකයි මම මේ අමාරු වැටුනේ. ඒ වුණාට ඒ අමාරු වැටුණාට මම මූලික යෝගාචර தත්වෙන්න සුදුසුකම් බාටපත් වෙන්නේ නැහැ. මට නැවතත් උත්සාහ කරන්න පුළුවන් නැවතත් උත්සාහ කළා කවදා හෝ දිනාගත් දවසට යෝධ බල යෝධ වීරිය එන්න පටන් ගන්නවා. එතෙන්දි තමයි ධර්ම ඕජාව කියන එක සතියක තියෙන සුපතිත්ිත බව ඒ යෝගාවචරයට තේරෙන්නේ. එතකොට තේනවා මේකමයි සරුවචන් වහන්සේ ගත්ත ක්‍රමේ මේකමයි මේ ආචාර්යයන් වහන්සේලා මේ අවධාරණය කරන ක්‍රමේ මේකමයි මගේ සිද්ධ වෙන්නේ මගේ සරුවචන් වහන්සේ කිසිම වෙනසක් නැහැ මේක අවබෝධ කිරීමෙන් සරුවචන් අවබෝධයේ මීට වැඩිය මේ රැස් හිතෙන එකක්ය එතකට පතාගෙන අවිල්ල කරපු එකක්ය කියන එක සම්පූර්ණ බොරු කතා ඒක තනිකර අහම්බයක් ඇතතියි හරිනම් හරි වැරදිනම් වැරදි ඔන්න ඔය අහම්බේ කෝ ඕන කෙනෙක්ගේ ඕන වෙලාවක සිද්ධ වෙන්න පුළුවන් නිසා මනුස්සත්වයේ විචිත්‍රයි කියලා කියන්නේ. තිරිසනෙකුට කවදාකවත් ඕක වෙන්න බෑ. ඒ වගේම සරුවත්ඥ උපදේශ නොලබපු කෙනෙකුට කවදාකවත් වෙන්න බෑ. ඒ අත්ව දුවන්නේම ව්‍යංජන අනු ව්‍යංජන ගන්නවායි. කතාවෙන්ම තේරෙනවා කොච්චරක්නම් තමගේ කර්මස්ථාන වාර්තාවේ වැරදිච්ච, පෙරදිච්ච අර බොල් දේවල් කතා කරනවා. මූල කර්මස්ථානයේ තියෙන ඒකාකාරීකම හෝ වේවා වැඩිපුර කතා කරන්නේ කොච්චර අඩු වෙන්නේ. ඒ තරමටම අපි මේ හැකි සංඥාවෙන් නෙමෙයි කටයුතු කරන්නේ නොහැකි සංඥාවෙන්. නොහැකි සංඥාව කියලා කියන්නේ කාමයාට කඩුව දෙනවා කියන එකයි. කාමයාට ඡන්ද දෙනවා කියන එකයි. කාමයාගේ ව්‍යංජන අනු ව්‍යංජන බලනවා කියන එකයි. කාමයාගේ නිමිති ගන්නවා කියන එකයි. ඉතින් ඒකේ උඩ පස්සේ ඉතින් එයා පැන පැන කනවා කියන එක අහන්න දෙයක් නැහැ. ඒක නිසා මේක ඉල්ලගෙන කන පරිප්පුවක් කියලා කියන්නේ. ඇදගෙන නාන නෑමක් කියලා කීයක. හැබැයි ඒක දැනෙන්න දැනට හරි සතුටක් එනවා. මමනේ හරි හරි වැරදි හරි ඇදගෙන නෑවේ. නිසා සරුවචන සඳහන් කරන මේ සෑම කාමයක්ම ඇති වෙන්නේ ආහාරයක් සහිතවයි. ඒ ආහාරයේ ප්‍රධානම කොටසක් තමයි අයෝනිසෝ මනසිකාරය. <clears throat> කවදා හෝ කොච්චර අයෝනිසෝ මනසිකාරය තිබ්බත් යෝනිසෝ මනසිකාරයේ ඊගාව චිත්තක්ෂණේ පහළ වෙන්න තියෙන ඉඩකඩ ඇහිදෙන්නේ නැහැ. දැන් අපි manussත්වෙන් කෙලසෙන්නේ නැහැ. මනුෂ්‍යත්වයේ තියෙනවා. නමුත් අපි කවදා හෝ හරි වැඩේ කරනකම් කවදාකවත් යෝනිසමනසිකාරය පහළ වෙන්නේ නැහැ. ඒක හම්බෙන් වෙන එකක් නෙවෙයි. ඉල්ලලම ගන්න ඕන එකක්. වැරදිලාම ගුරු උපදේශ ලැබලම වරද්ද වරද්ද කරලා කරලම කවදා හරි හවු දවසේ හරිගේ දවසේ තේරෙනවා බුදුහාමුදුරු ඉපදිච්ච කාලෙක ඉපදිච්ච කොච්චර වටිනවද. බුද්ධ ශාසනයක් තියෙනවනේ. මනුස්ස භාවයක් ලැබිච්ච කොච්චර වටිනවද ඒ වගේම මේ ඇහ කන දිවනාසේ අංග සම්පූර්ණව තියෙන එක මේවා එකක් හරි නැත්නම් අපිට කවදාකවත් මේ වගේ නාම රූප දෙක වෙන් කරන්න පුළුවන් ශක්තියක්වත් ගන්න බෑනේ. අපි දාට හීනමානෙන් පෙළෙන මානසික අසහන වලින් පෙළෙන ලෙඩු. දැන් එහෙම එකක් නැහැ. දැන් අඩුපාඩුකම් වෙනවා හදාන යන්න පුළුවන් නිසා ක්ෂණ සම්පත්තියේ වටිනාකම. ඒ වගේම ධර්ම ශ්‍රවණයක වටිනාකම. ඒ වගේම පැවිද්දක තියෙන වටිනාකම. කල්යාණ මිත්‍යන්ගේ වටිනාකම කියලා තමන්ට තේරෙන්න පටන් අරගන්න චිත්තක්ෂණයේ හරීම හැබෑ වෙනසක් සිද්ධ වෙනවා. අන්න එතෙන්ද කියන්න පුළුවන් චක්කුණා රූපං දිස්වා මා නිමිත්තක් ගායිනෝ අහුවත් කියන එක හිතෙන් රූප බලලා ආනාපානේ පැත්තක දාලා මේ රූපේ දිහාවට ගිහිල්ලා නිමිති ගන්න යන්න එපා. ගියොත් දත්වාදි කරන මේතං අසංගතං වේරන්තං අභිජ්ජා දෝමනසා පාපකා ධම්මා අන්වාස වේයෝ තස්ස සංවරාය පටිපජ්ජත කියන කණිප් පැත්තට යනවා. යම් ආකාරයකට යම් අධිකරණයක පිහිටීම නිසා වැරදි අධිකරණයක පිහිටීම නිසා චක්කුන්ද්‍රිය අසංගත වුණා නම් සංවරව නැවුණා නම් යම් විදියකට ඕටාපිච්චා දෝමනස පහළ වෙන්න ඉඩක් තියෙනවනේ අන්න ඒක පහළ නොවීම පිටස කටයුතු කරන්න කියන්නේ දැන් තියෙනවා දෙකම එකක් තමයි එක පැත්තකින් රූප ශබ්ද ගන්ධ පේනවා අනිත් පැත්තෙන් අර තුනී වෙච්ච මූල කර්මස්ථානේ පේනවා මෙන්න මේකෙදී අර තුනී වුණත් කමන්නේ නීරස වුණත් කමන්නේ මූල කර්මස්ථානේමයි සරණ මූල කර්මස්ථානෙමයි පිහිට කියලා නැවත නැවත යොදන්න පුළුවන් ඒ යෙදීමමයි රාගය කැපීම කියලා කියන්නේ. ඒ යෙදීමමයි රාග අරමුණේ ව්‍යංජන නොගන්නවා කියලා කියන්නේ. නිමිති නොගන්නවයි කියලා කියන්නේ. එතකොට තමයි අනිමිත්තානුපස්සන, අනිමිත්ත සමාධි ආදී වශයෙන් නිමිති නොගැනීම. මේක අනිත් පැත්ත තමයි ඔය වෙළඳ ප්‍රචාරකයන්. වෙළඳ ප්‍රචාරය පෙන්වන්නේම කාම නිමිතිමයි. ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකන් ටෙලිවිෂන් බල බල ඉඳලා ඉතින් පැය භාගයක් භාවනා කරන්න ගියාට ඉතින් ගම්මු ඇවිල්ලා කියන්නේ බාහිත විසිරෙනවයි කියන. අහන්න දෙයක් ඒ. ඇඩ්වර්ටයිස්මන්ට් කියලා කියනකොටම මනසිකාරය යොදන්නෙම නිමිති ගන්නවා. නිමිතිකාරය යොදවන්නෙම ව්‍යංජන අනුව්‍යංජන ගන්න. ඒක කාගේද? පුරුෂයන්ගේ කියන්නේ ස්ත්‍රීන්ගේ නිමිති ගන්න. ස්ත්‍රීන්ගේ ව්‍යංජන අනුව්‍යංජන බලන්න. බලල ඉවරලා අපේ බඩුව ගන්නයි. ඉතින් මේ ව්‍යාපාර ලෝකේ ඉඳලා නිමිති ගන්නේ නැති ව්‍යංජනන ව්‍යංජන ගන්නේ නැති ලෝකයක් පෙන්වන්නට ඕන නිසායි ඔය අරණ්‍ය රුක්ඛ මූල ශූන්‍යාගාර කතා කරලා තියෙනවා. මොකද ඒවයේ ගන්න නිමිත්තක් නැහැ. කොයි පැත්තේ බැලුවත් එක පාටයි. ඉතින් එතකොට ඒක නීරසයි කියලා එළියට ගියොත් වෙන්නේ මොන විදිහට නිමිති ගැනීම සහ ව්‍යංජන ගැනීම. එතකොට යම් ආකාරයකට කටයුතු කිරීමෙන් අසංවර වීමෙන් හිතේ පහළ වෙන්න පුළුවන් නම් ඒ අභිජ්ජා දෝමනස්සා ඒව පහළ වෙන පැත්තට වැඩි ඒ වගේ සංවරයක් ගන්න බෑ. ඒ නිසා මෙතනදී අපිට මූල ධර්ම දෙකක් තුනක් වෙන් කරලා ගන්න ඕන. එකක් තමයි මේ අවිද්‍යා දෝමනස්ස කියනෙවුවා කවදාකවත් පෙන්ෂන් යන જાති නෙවෙයි. හැමදාම රසාව ඉන්න જાතියක්. අපේ දුර්ලභමක් ආපු ගමන් මේක එන නිසා එව්වා එනකන් ඉඳලා නම් අපිට හිතේ පුහුණුවක් ගන්න බෑ. ගන්න තියෙන්නේ අපි එව්වා තුනී වෙච්ච වෙලාවක හොඳ තරුණ කෙස් ඇති වෙලාවේ ජීවිතේ භද්‍ර යවවන වයසේ ජීවිතයේ මුල් සමයේ උනත් හොඳ වඩා හොඳ එතකොට ඒව නැති වෙලාවක පටන් අරගත්තට පස්සේ අපිට ඒව නැති කරන්න නම් අපිට ගණ්ඩ වෙනවා අර විදියට නිමිත්ත ගන්න බැරි ව්‍යංජන ගන්න බැරි தත්වයටපත් කරගත්ත මූල කර්මස්ථානය. අරක ප්‍රතිස්ථාපනය කරන්නේ. ඒක අපි ඉස්සල්ලාම ආනාපාන දිගේ ගිහිල්ලා ආනාපානී ඒකාකාරී මට්ටමට එනකන් ගියාට පස්සේ ආනාපානයෙත් නිමිති නැහැ. අඩු ගානේ ආස්වාද ප්‍රසආත් එක වෙන් කළා පේන්නෙත් නැහැ. ඒ වගේම ව්‍යංජන අනුව්‍යංජන දකින්නත් බෑ. කොහේ හුස්ම වැටෙනවා පේන. මෙන්න මේක තමයි අර එන්න තියෙන විචිත්‍ර වූ රාග දෝෂ මෝහ හිතිවිලි නැති කිරීමට වාංගුවට ගන්න. ඉතින් ඒ නිසා මෙතනදී මූල කර්මස්ථානට නම්බු කරන අගය කරන ගතියත් අර කවදාකවත් වෙහෙසන බල දිගට පැට දෙන පහර දෙන කාම අරමුණු එනකොට ඒ වෙනුවට මූල කර්මස්ථානයේ සරණ යෑම දෙකම සිද්ධ වෙන්න කරන්ට පුළුවන් වෙන්නේ රාගේ කිපිච්ච වෙලාවක නෙවෙයි. රාගේ සංසිඳිච්ච වෙලාවක. ආනේ සංසිච්ච වෙලාවේදී අල්ලන්න ඕනේ මොකද්ද කියන එකක් දැනගන්න ඕනේ. අල්ලන්න ඕනේ ඒකාකාරී වීමෙන් පවතින අරමුණමයි. ඒක හරි සාන්තිදායකයි. නමුත් හිත කියන්නේ විචිත්‍රත්වය. මේකයි සරුවචනසේ දේශනා කරන්නේ දුක්ඛ සත්‍ය වැහිලා තියෙන්නේ මේ එකම ඉරියව්වේ ඉන්න බැරි කම නිසා. එකම ඉරියව්වේ හෝ එකම අරමුණේ ඉන්නකොට ඒ ඉරියව්ව ඒ අරමුණ නිමිති නැති ව්‍යංජන නැති තත්ත්වයටපත් වෙනකොට අපි නිමිති මාරු කරන්න ව්‍යංජන මාරු කරන්න එක්ක ඉරියව්ව මාරු කරනවා එක්ක අරමුණ මාරු කරනවා. හොලිවුඩ් මේ නගරේ නළු නිලියන් අඹු සැමියන් මාරු කරන්න ඇසේ. හැම කෙනෙක්ම ආදර්ශයට ගන්නේ බොහොම ටික කාලෙකින් විවාහ වෙලා ඒ කට්ටිය දික්කසාද වීම තමයි ඒ කට්ටියගේ චාරිත්‍රය. ඉතින් ඒක තමයි මේ අදක්ෂ යෝගාවචරයේ චාරිත්‍රය. මූල කර්මස්ථානයේ තිබියදී ඊගාටන ඊගාටන මොනවා හෝ හරිට වැඩි විචිත්‍ර දෙයක් එක අලුතෙන් නම් ප්‍රසිද්ධ කරගන්න. ඒක එතකොට වෙන්නේ මූල කර්මස්ථානත් එක්ක දික්කසාදේ කසාදේ කටු කෑ වෙනවා දික්කසාදේ. මේක දිගට යන තාක්කල් තියෙන වෙන්නේ දිගටම අද ලෝකේ ගණන් කරලා බැලුවොත් කතාද වලට වැඩිලු දික් කතාද. මේ විතාම ශිෂ්ට සම්පන්න වැඩක් විදිහට තමයි කතාද කටු ගාන එක පටන් ගත්තේ ශිෂ්ට දාතියට. අද වෙලා තියෙන්නේ මොකද්ද? කටු ගාන ලියන කතාද වලට වැඩිය කටු ගාන කතාද වැඩි. ඒ වගේ තමයි මේ බාහිර අරමුණු දිගේ යන්න පටන් අරගත්තොත් දිගින් දිගට දිගින් දිගට ඔය කියන අභිජ්ජා දෝමනස් දෙක තමයි තියෙන්නේ. ගත්ත අරමුණේම ගත්ත භාවනාවේම ගත්ත ගුරුවරයාගාම ගත්ත මධ්‍යස්ථානෙම දිගට ඉන්න බැරි ඕක නිසාම තමයි. ඒක ලතහැලා යන්නේ කොහටද? කබලෙල්ලිපට තමයි. ඒ නිසා මේක හොඳට හිතට වද්දා ගන්නවයි කියන එක චක්කුණා රූපන් දිස්වා කියනට වඩා ගැඹුරක් තියෙනවා. භාවනාවේදී මූල කර්මස්ථානයේ යට කරගෙන එන ද්විතීයි අරමුණ වලට ඡන්දේ නැත්නම් ව්‍යංජන අනුව්‍යංජන ගැනීම සම්බන්ධයෙන් කතාව ඊට වැඩිය බොහොම ගැඹුරක් තියෙනවා. යෝගාවචනයේ දක්ෂ යෝගාවචනයට පමණයි ඒක අදාළ වෙන්නේ. ආන්නේ විදිහට කටයුතු කරන්න යන්න පටන් අරගත්තාට පස්සේ යෝගාවචරය දැන් ඇවිල්ලා ඉන්න තත්ත්වයේ සාර්ථකුණයි කියලා හිතමු. කලබල මේ නීවරණ කලබල නැති වෙලාවක භාවනා කළා. භාවනා කළා ආරමුණු තුනී කරගත්තා. තුනී ආරමුණෙත් ඉන්න දක්ෂකම ඇති වුණා නම් ඒ කියන්නේ අපි උපමාන දෙකක් හදාගත්ත එකක් තමයි මේ වැඩේ කරන්න. ලෝභ දෝෂ උත්සන්න වෙලාවේදී කරන්න බෑ. දෙක ඒ ලෝභ දෝෂ මගහැරවා ගැනීමට අපිට වාංගු කරන්නට වෙන කර්මස්ථානයක් ඕන වෙනවා. ඒක රූප කර්මස්ථානයක් වෙන්න ඕන. ආන ඔය තුලින් සාර්ථකුණයි කියමු. සාර්ථක වෙන්න වෙන්න මොකද වෙන්නේ? ඒ යෝගාචරය පුළුවන් තරම් ඒ රූප බැලීම વિશે ඉන්ද්‍රයන් සංවර කරනවා, සද්ද ඇහිම વિશે, ගන්ධ රස බැලීම વિશે, හිතවිලි વિશે සංවර කරමින් කරමින් මූල කර්මස්ථානයේ භාවිත බහුලීගත කරන්න කරන්න මූල කර්මස්ථානයෙත් නිමිත්ත නැති වෙන යන පටන් ගන්නවා. මූල කර්මස්ථානයේත් ව්‍යංජනානුභයන්තර ගන්න නැති වෙන්න පටන් ගන්නවා. එතකොට අභිජ්ජා දෝමනස දෙය කියන මෙතෙක්කල් හිත නලවමින් පෙනවමින් තියුණ මේ ගති නැතිවීම නිසා එක්කෝ යෝගාවචරයාගේ හිත නින්දට වැටෙනවා. එහෙම නැත්නම් සැකයක් උපදිනවා මම හරියද මගේ භාවනාව මට සතිය තියෙනවද මට සමාධිය තියෙනවද මම දැන් ඉන්නේ විපස්සනාවේද මම මේක සමතේට දාන්නේ කොහොමද විපස්සනා මේක ඉක්මනට කියලා අහගන්න ඕනේ කියලා අර නීවරණ නැති වේගෙන යන හිතට විචිකිච්ඡාව කියන නීවරණේ ගෙනල්ලා දාගන්න පෑදීදියට බොරදී එකතු කරගන්න. ඉතින් මෙතනදී බොහෝම වැදගත් කමඨාන් සුද්ධ කිරීම. ඒ කමඨාන් සුද්ධ කිරීමේදී මෙන්න මෙහෙම උපදේශ ටිකක් දෙනවා. මොකද්ද මේ භාවනා කරනකොට වරදිනවා කියන එක අලුතෙන් කියන්න දෙයක් නැහැ. උවට පෑම් පෑන්සල් පොත් වියදම් කරන්න ඕනේ නැහැ. කමඨාන සුද්ධ කරනකොට හරි ගිය පැත්ත කියන්නේ. මට මූල කර්මස්ථානයේ අඩු ගානේ ශරයක් දෙකක්වත් ආනාපානේ නම් ඇතුළේම පිටින් මෙනෙහි කරගන්න පුළුවන් වුණාද? ඒකේ හිත හිතියද? එතකොට ශබ්ද වේදනා හිතුලියාව වාර්තා කරාට කමන්නේ නමුත් ඒවා ව්‍යංජන අනු ව්‍යංජන ලියන්න යන්න එපා. ලිව්වොත් අනිවාර්යයෙන්ම වාහනේ මේ පිටපාරවල් වල වැටෙනවා. කවදාකවත් ආපහු හරි පාරට ඉබේ එන්නේ නැහැ. ඒ නිසා ඒව එනවා ස්වභාවයි ඒවට පොත්පත් පෑන් කාලි වියදම් කරන්න යන්න එපා. හරි ගිය තැනින් පටන් අරගන්න වරදීම වෙන්නේ කොහෙද කියන එක <clears throat> වැඩියෙන්ම හිතවිලි වලද, ශබ්ද වලද, වේදනාවලද කියන එක දැනගන්න ඕනේ. අරමුණේ ඉන්න බැරි තරමට වේදනා සද්ද හිතවිලි තියෙනවනම් ඒක ඉතින් අපි මුලින්ම විසඳ ගන්න ඕනේ සමහර යෝගාවචරෝ භාවනාවට බහුවියත් නැහැ. අබහුවියත් වෙන්නත් පුළුවන්. ඒ අත්වන වෙන සීලෙන් පටන් ගන්න ඕනේ, දානෙන් පටන් ගන්න ඕනේ. පුළුවන් නම් මේ බාධාව නැති කෙනෙක් ඇත්තේ නැහැ. බාධා ගැන කතා නොකර හැකි පැත්තෙන්, හරි පැත්තෙන් පටන් අරගත්තොත් සුභ පරමාහම්බික්ක වේ මෙත්තා චේතෝ විමුක්තිය කියෝ වගේ තමා කෙරේ මෛත්‍රියෙන් භාවනාවට ලැබියාව කටයුතු කරනවා නම් මේ අභියෝගය විනෝදාංශයක් කරගන්න. විනෝදයක් නෙවෙයි ගැඹුරක් මම මේ කතා කරන්නේ. නමුත් කවදාකවත් ඒක තුලින් ඒ අභිරතියක් ප්‍රීතියක් පහල කරගන්න බැරි කෙනෙකුට නම් කවදාකවත් භාවනාව ඉස්සරහක් නැහැ. මෙතෙන්දි මේ මේ කටුවත්තක් දූවිලි පාරක ඇදගෙන යනවා වගේ අරමුණත් එක්ක හැප්පි හැප්පි ගැටි ගැටි මේක මේ කටුකොහලක් කරගත්තොත් මුළු ජීවිතේම අරීම කහට ගතියක් ඇති වෙනවා. බොහෝම වෙහෙස කරන්නේ. නමුත් මේක විනෝදාංශයක් කරන මේක එනවමයි බාධා. එnde එnde එnde මට මේ සරණට පිට තියෙන මූල කර්මස්ථානයේ කටයුතු කරනවා බාධා නොඒවා කියලා පතන්නේ. ඒ වෙනකොට මූල කර්මස්ථානින් ලැබේවා කියලා පතාගෙන සාකච්ඡා කරනවා නම් මේ අවස්ථාවේදී භාවනා කමඨාන් සුද්ධ කරන්නට එන එක මේ වගේ වෙලාවක කමඨාන සුද්ධ කරන්න එන එක බුරුමේ පඬිස්සාංශි මතක් කරන්නේ ඒ දද්දොස්තර ගාව පොලිමේ ඉන්න වෙලාව වගේ. Tamange ආපු දවාරේ ආපුවාම ඉතින් ඉන්ජෙක්ෂන් ගහලා කටු දාලා හාරන බව දන්නවා. ඉතින් ඉන්නේ පුදුමාකාර හැඟීමකින්. ඇතුළට යන්න හම්බ වෙනවා කියලා කියන්නේ බදයක් තමයි. නොගියනොත් බෑ. ආ මේ වගේ තමයි කමඨාන් සුද්ධ කියලා. ඒ නිසා හුඟ දෙනෙක් ක්ලේශයට කරන්නේ කමඨාන් සුද්ධ නොකර නිකන් ඉන්නේ. පුළුවන් නම් හොඳයි. නමුත් එතනින් ඔය කියන විදියට ඔය ආරස්සාවක් නෙවෙයි හම්බ වෙන්නේ. ඒ නිසා මේක වෙහෙස බව හැබෑව. ඒ වුණාට එතන තමයි තාමත්ම වැදගත් තීරණාත්මක යෝගාවචර ජීවිතේ සම්දිස්ථානය. ඒකටයි මේ අපි භාවනා මධ්‍යස්ථානට වෙලා ඉන්නේ. ඒක හරියට මට උපමාවට කියනවනම් අපි ඉස්පිරිතාලට වෙලා ඉන්නවා. මේ අසනීප නිසා දොස්තර මහත්තයා නේලාට ඇල්ලෙන් බහලා යනවා. ඊට පස්සේ කැම දෙන වෙලාවටයි නාවන වෙලාවටයි ලෙඩක්. දොස්තර මහත්තයා එනකොට පැත්තකට ආ නෝක තමයි භාවනා මධ්‍යස්ථානවල සිද්ධ වෙන්නේ. මුගද දෙනෙක් කැමති නැහැ පොලිමේ හිටියට කමක් නැහැ. නමුත් එයාට වාට්ටුවේ මේ ඇඳේ වාඩි වෙලා දත හාරනවා දකින්න කැමති නැහැ. ඉතින් කොහොමද හරි පාරට ගෙනත් දාන්නේ? අන්න ඒ නිසා අමාරු වැටුණට පස්සේ උත්තර දෙන එක හරිම අමාරුයි. ඒතකොට ඉතින් මානසික වෛද්‍යවරු හොයන්න වෙනවා, ලෙඩ වෙද්දු හොයන්න වෙනවා. නමුත් ඒක නොකිරණ තැනට මුලට එන්න නම් අපේ අවසාන වෙනකන් දිගටෝ මෙන්න මේ අඩුපාඩු මෙන්න මේ සංදිස්ථානේ නැවත නැවත සාකච්ඡා කරන්න ඕනේ. නැවත නැවත කියන්න ඕනේ. කීමේ කීමේ සුද්ධ කරනකොට මොකද්ද සුද්ධියක් සිද්ධ වෙන්න පටන් අන්නේ ඒකයි දිනු කරන්න ඕනේ. එතකොට තමයි අපිට ඉස්සරහට පුළුවන් වෙන්නේ එන්න තියෙන කාම ආසාවල් ආපු කාම ආසාවල් පවා දුරු කරගන්න මේ කරන භාවනාවේ සමත සමාධිය විපස්සනා සමාධිය පාවිච්චි කරන හැටි. ඉතින් අද මම හිතන්නේ මේට වැඩි අපිට සාකච්ඡා කරන්න වෙලා තියෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා ලබන අවස්ථාවක් ලැබුණොත් එෙහිදී මේ දිගටම තවදුරටත් විස්තර කරමි කොහොමද මේ අනිමිත්ත සමාධිය අනිමිත්තානුපස්සනාව දිගට ගිහිල්ලා අවසානයේ තියෙන මේ සංඛාරූපේක්ෂාව දක්වාම මූල කර්මස්ථානයේ වාංගුවක් වශයෙන් පාවිච්චි කරන්න කියනක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අද මෙතුවාක් ඉදිරිපත් කරන ලද මේ ධර්ම කොටසවලින් පැමිණිච්ච කාමරාග ආසාවක් තියෙනවා එකක් දුරු කරගන්නවා වගේම නොපැමිණිච්ච එකක් තියෙනවා නම් ඒ ලද අවස්ථාවේ මූල කර්මස්ථානයේදී සමත විදර්ශනා භාවනා දියුණු කරගන්නත් මේ කරුණු මේ අත්දැකීමේ කාන්තේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ නියමිත ධර්ම දේශනාව මෙතෙන් නැවත කරන්න බලාපොරොත්තු වෙනවා